විජයපුර සිරි විජය විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක කම්මඨානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද කටුගම්තල නන්දරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ කුම්භූපමං කාය මිමං විදිත්වා නගරූපමං චිත්ත නිදන් තපෙත්වා යෝදේත මාරං පඤ්ඤා උදේන ජිකංවරක්කේ අනිවේසනෝසිය සාදු සාදු සාදු පූජනීය මහා සංඝරත්නයේ නවසරයි ධර්මස්වනාබිලාසී කාරුණික පින්තුනි අද දවසේහි ගුවන්විදුලි ධර්ම දේශනාව සඳහා ධම්මපදයෙහි සඳහන් වෙන වග්ගයක් තියෙනවා කොටසක් තියෙනවා චිත්ත වර්ගය කියලා. චිත්ත වර්ගය කියලා සඳහන් කරන්නේ අපේ මේ හිත පිළිබඳව බුදුහාමුදුරු දේශනා කරපු හිත ඇසුරෙන් අපිට මඟ පෙන්වපු ධර්ම කොටසක්. ඒ සඳහන් වෙන ගාථා රාශියක් තියෙනවා. ඒ ගාථා 11ක් පමණ තියෙනවා. එයින් සඳහන් කරනවා සිත ගැන පමණක්ම නෙවෙයි ශරීරය ගැන ජීවිතය ගැන. අපි බලාපොරොත්තු වන බුදුහාමුදුරුවෝ ඒ චිත්ත වර්ගයේහි පැහැදිලි කරපු ගාථා කිහිපය තුලින් පින්තුන්ට මේ චිත්ත සහ කය පිළිබඳව ජීවිතය පිළිබඳව යම්කිසි මඟ පෙන්වීමක් සිදු කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගාථාවන් අතර එක ගාථාවක් තමයි අපි මාතෘකා කළේ කුම්භූපමං කාය මිමං විදිත්වා නගරූපමං චිත්ත නිදන් තපෙත්වා යෝදේත මාරං පඤ්ඤා උදේන ජිතං වරක්ඛේ අනිවේසනෝ සිය බුදුහාමුදුරු දේශනා කරනවා අපේ ශරීරය හරියට කලගෙඩියක් වගේ මැටි භාජනයක් වගේ හිතන්න කියලා කුම්භූපමං කාය මිමං විදිත්තා මේ ශරීරය හරියට මැටි බඳුනක් වගේ අපි එහෙම හිතපුවාම එහි අපිට ගත හැකි ධර්මාවබෝධය මේ ශරීරය පිළිබඳව වටහා ගත හැකි දෙයක් බලන්න තියනවාද කියලා ශරීරය පිළිබඳව පින්නතුනේ අපි ගොඩාක් ඇලීමෙන් බැඳීමෙන් ආශාවෙන් කටයුතු කරනවා. තමන්ගේ ශරීරය ගැන අපි අපේ ශරීරයට ගොඩාක් ඇලුම් කරනවානේ. අපි මේ ශරීරය පෝෂණය කරනවා, හැඩවැඩ කරනවා, ලස්සන කරනවා. හැබැයි අපි හිතපො නැති දෙයක් තියෙනවනේ ගොඩක් දෙනෙක්. කොච්චර හැඩවැඩ කළත්, ලස්සන කළත්, පෝෂණය කළත් මගේ ශරීරය හරියට මැටි බඳුනක් වගේ කියලා මේක බිඳෙනවනේ කොහොම හරි. මේක කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා නේද කවදා හරි කියලා. එහෙම නුවණින් බලන්න, දකින්න බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වුවා. ශරීරයක් අපිට පෝෂණය කරන්න වෙනවා. ශරීරයක් ලැබලා තියෙන හින්දා. ඒක රැක ගන්න ඕනේ, ආරක්ෂා කර ගන්න ඕනේ. විවිධ විදිහට ඒ ශරීරය පෝෂණය කරන්න ඕනේ. හැබැයි අපි අවබෝධයක් ඇති කර ගන්න ඕනේ මේ ශරීරය කොයි වෙලාවෙ හරි කැඩිලා බිඳිලා විනාශ වෙලා යන ශරීරයක් කියලා. එහෙම දන්න කෙනා පින්නතුනි ශරීරය පිළිබඳව අනවශ්‍ය වූ ඇල්මක් බැල්මක් බැඳීමක් ඇති කරගන්නේ නැහැ. අවබෝධයෙන් යුක්තව තමයි ශරීරය පවත්වගෙන යන්නේ. කලගෙඩියක් වගේ. මේ ශරීරය හරියට මැටි බඳුනක් වගේ. මැටි බඳුනක් ඕනම වෙලාවක දින්දෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ මේ මැටි බඳුනක ස්වභාවයක් තියෙනවනේ. පිටතින් ලස්සනට ආලේප කරලා ලස්සන කරලා හැඩ කරලා තියෙනවා. නමුත් ඇතුලේ කිස් කිසිවක් නැහැ. සමාලාට ඇතුලේ තියෙන්න පුළුවන් නරක දේවල්. අපවිත්‍ර වූ දේවල්. එක් අවස්ථාවකදී මේ ශරීරය පිළිබඳ බුදුහාමුදුරු දේශනා කරනවා අසෝචි වලින් පිරුණු කලගෙඩියක් වගේ කියලා මේ ශරීරය. අභ්‍යන්තරේ කුණු ගොඩවල් රාශියකින් සමන්විත වූ මේ ශරීරය අපි වුණාට ඒකට ඇලුම් කරනවා ආස කරනවා. ඒ ඇලුම් කරන්නේ ආස කරන්නේ අර වාජනේ පිටතින් අලංකාර කරලා තියනවා වගේ ඒ අලංකාරයද තමයි අපි රැවටිලා තියෙන්නේ. ශරීරයේ ස්වභාවය පිටතින් පෙනෙන ස්වභාවය. හරියටම අවබෝධ කරගන්න කව බුදුහාමුදුරුවෝ කුම්භූපමං කායමිමං විදික්ඛමේ ශරීරය හරියට නැටි බඳුනක් වගේ කලගෙඩියක් වගේ නැති වෙන්න විඳෙන්න කැඩෙන්න පුළුවන් ඒක තමයි ඇත්ත ස්වභාවය ඒක දැනගෙන ජීවිතය ගත කරන්නේ ඒක වැදගත් වෙන්නේ පින්නතුනි තමන්ට තමන්ව මනාව හඳුනගන්න. එම හඳුනගන්නේ නැතුව අපිට කවදාවත් නිවන් මඟ සකස් කරගන්න බැහැ. ඒක හරියටම දැනගන්න ඕනේ. ඒ ඇල්ම දුරු කරගන්න ඕනේ. තමන්ගේ ශාරීරික පිළිබඳව තියෙන ඇල්ම. ඒකට මේ විදිහට හිතන්න කියලා දේශනා කරා. නගරූපමං චිත්ත මිදන්ට අපෙත්තා. තමන්ගේ හිත හරියට නගරයක් වගේ කියලා හිතන්න. හිත නගරයක් වගේ කියලා හිතන්න කියන්නේ. නගරයක මොනවද තියෙන්නේ? විවිධ විවිධ අලංකාර වූ විවිධ විවිධ වූ নানা ප්‍රකාර වූ දේවල් නගරයක තියෙනවා. හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. සමහර දේවල් විසිතුරු දේවල් තියෙනවා. සමහර දේවල් තියෙනවා ඒවා ප්‍රයෝජනවත් නැති දේවල් පවා. හරියට පින්නතුනි Tamanගේ මනසත් නගරයක් වගේ. අර විසිතුරු නගරයක් වගේ. Tamanගේ හිත විවිධ විවිධ වූ සිතුවිලි වලින් පිරුණු Tamanගේ හිත විවිධ විවිධ කුසල හෝ අකුසල සිතුවිලින් පිරුණු ස්වභාවයක්. ඒක හරියට නගරයක් වගේ කියලා හිතන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් මේ අවබෝධය ලබාගෙන ඉන්නවා නම් කල්පනා කරන්න ඕනේ නගරයක් වගේ වූ හිතක් තියෙද්දි මෙටි බඳුනක් වගේ ශරීරයක් තියෙද්දි එවැනි වූ ස්වභාවයකින් යුක්තව මේ ශරීරය හැමදාම දුක්ගෙන දෙනවා හැමදාම පීඩාවන් ගෙන දෙනවා. ඒ නිසා ඒ දුක් පීඩා ගෙන දෙන කෙලෙසුන්ගෙන් පිරුණු මේ ශරීරය මේ පුද්ගලයා ආත්මය තමන් කියන මේ ස්වභාවය පින්නතුනේ නැති කරලා දා ගන්න ඕන. දුරු කර ගන්න ඕන. ආයි ඉපදෙන්නේ නැතිව ඉන්න උත්සාහ කරන්න ඕන. නිවනටපත් වෙන්න ඕන. ඒක කොයි වගේද බුදුහාමුදුර දේශනා කරන යෝදේත මාරං පඤ්ඤා උදේන මේ ශරීරයක් නැවත නැවත සකස් කරන නැවත නැවත අපි මේ සංසාරේ මේ නැටි බඳුනක් බඳු ශරීරයක් ලබලා දෙන නගරයක් බඳු සිතක් සැකසෙන මේ පුද්ගලයේ යන මේ ස්වභාවය පින්නතුනි භවයෙන් භවයට අපිට ඇති කරන්නේ තෘෂ්ණාව තණ්හාව මේ තෘෂ්ණාව තණ්හාව කෙලෙස් මායя හැටියට තමයි සකස් කරන්න හදන්නේ යම් කිසි කෙනෙක් යෝදේත මාරම් පඤ්ඤා උදේන ප්‍රඥාව පහළ කරගත්තොත් ඥානීය පහළ කරගත්තොත් හරියටම ධර්මාවබෝධය ඇති කරගත්තොත් ඒක හරියට ආයුධයක් වගේ පඤ්ඤා උදේන කියලා කියන්නේ ප්‍රඥාව නැමැති ආයුධය මේ කෙලෙස් මායයට පහර දෙන මේ දුක්ගෙන දෙන ශරීරයක් ආයේ ඇති නොවන ජිතං වරක්කේ අනිවේසනෝසය මේ ශරීරය නැවත ආය හට නොගන්න දුක් වේදනා නොදෙනෙන තමන්ගේ සසර නිවෙන මඟක් හදාගන්න එනිසා පින්නතුනි ශරීරය ගැන හිත ගැන අපිට යම් අවබෝධයක් තියෙන්න ඕන. ජීවිතේ ජීවත් වෙනකොට. චිතක ස්වභාවය තමයි හැම විටම අකුසලයට බරයි. අකුසලයට බර හිත අපි අකුසලයටමයි අරගෙන යන්නේ. නරක නපුරු දේවල් වලටම තමයි හිත ඇඳිලා යන්නේ, බැඳිලා යන්නේ. හිතක ස්වභාවය ඒක තමයි. ඒ හිතක ස්වභාවය එහෙමයි කියලා පින්නතුනේ අපිට ඒ හිතට ඕන විදිහට කටයුතු කරන්නට ඉඩ දුන්නොත් අපිට තියෙද සංසාරයෙන් මුක්තිය. නේද? එසා බුදුහාමුදුරු දේශනා කරනවා හිත দমনය කරගන්න ඕන. හිත කියන එක පාලනය කළ හැකි දෙයක්. පාලනය කළ යුතු දෙයක්. দমনය කළ හැකි දෙයක්. দমনය කළ යුතු දෙයක්. ඒක එහෙම කරන්න තමන් හිත ගැන දැනගන්න ඕන. හිත ගැන තේරුම් ගන්න නැතුව කෙනෙකුට එහෙම කරන්න බෑ. තමන්ගේ හිත ගැන ගවේෂණය කරන්න. ශරීරය ගැනත් එහෙම ගවේෂණය කරන්න ඕනේ. ගවේෂණය කරනකොට තේරෙනවා අර අපි මුලින්ම මතක් කළා වගේ හිත මෙටි බඳුනක් වගේ කියලා. මේක වැඩක් ඇති දෙයක් නෙවෙයි. කැඩෙන බිඳෙන දෙයක්, විනාශ වෙන දෙයක්. හිත පිළිබඳවත් ඒ ගවේෂණය කරන්න ඕන ජීවිතේ දුක නිවා ගන්න විමුක්තියට නිවනටපත් වෙන්නට කැමති කෙනෙක්. පන්දනං සපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරය මේ හිතේ හැටි බුදුහාඳුරු දේශනා කරනවා. පන්දන හිත අරමුණෙන් අරමුණට ගමන් කරනවා පැද්දෙනවා නේද? දැන් ඔබ මෙහෙම බණ අහගෙන හිටියට බොහොම වෙලාවක් ක්ෂණයකින් එක මොහොතකින් වෙන දෙයක් මතක් වෙලා හිත වෙන අරමුණකට යන්න පුළුවන්. ඒක තමයි හිතේ ස්වභාවය. මේ අරමුණෙන් අරමුණට හිත පනිමින් පැද්දෙමින් සිටින ස්වභාවයක්. චපලං චිත්තං. හරි චපලයි. අපි කියන දේ අහන හිතක් නෙවෙයි තියෙන්නේ. හිත හිතට ඕන විදිහට තමයි කටයුතු කරන්න උත්සාහ කරන. හරි චපලයි. දුරක්කම් දුන්නිවාරය ආරක්ෂා කරගන්න හරි අමාරුයි. නරක නපුරු දෙයකට හිත යොමු වුණොත් එහෙම ඒකට යොමු වෙන එක වළක්ව ගන්න හරි අමාරුයි. හරියට දැලක් එළලා හුලං සොළඟ වළක්ව ගන්න හදනවා වගේ. දැලකින් සුළං වළක්වන්න බෑනේ. ඒ වගේ තමයි හිතක් වළක්ව ගන්න හරි අමාරුයි අකුසලයට පාපී සිතුවිලි වලට යොමු වෙන එක. දුන්නිවාරයන් එහෙම වළක්වගෙන අරමුණෙහි තබා ගන්න එක හරි අමාරු. හැබැයි යම් කිසි කෙනෙක් ඒ අමාරුවෙන් උනත් කල යුතු චිත්ත දමනය කර ගැනීම, ඍජු කර ගැනීම, පාලනය කර ගැනීම සිත සංසුන් කර ගැනීම කරගත්තොත් උජුං කරෝති මේධාවි මේධාවි කියලා කියන්නේ ඥානවන්ත කෙනා ප්‍රඥාවන්ත කෙනා ප්‍රඥාවන්ත කෙනා කියලා කියන්නේ පිමුතුනි ධර්මයේ තුලින් හිත හදාගත්ත කෙනා ධර්මයේ තුලින් තමන්ගේ අවබෝධය සකස් කරගත්ත කෙනා එයා තමන්ගේ හිත නිවැරදි කරගන්නවා ඥානවන්ත කෙනා ප්‍රඥාවන්ත කෙනා උජුං කරෝති මේ දාවි උසුඛාරෝව තේජන බුදුහාමුදුරෝ උපමාවක දක්වනවා නේද හරියට අර හී වඩුවන් ඊතලයක් දිග හරින්නේ කොහොමද අන්න ඒ වගේ ඊතලයක් ඇද වුණොත් එහෙම අරමුණට ඊතලය යන්නේ නැහැ. ඒ ඊතලයක් ඍජු බවට පත් වෙන්න ඕනේ. චුට්ටක්වත් ඇද තියෙන්න බෑ. ඇද තිබුණොත් මොකද වෙන්නේ? අරමුණට ඊතලේ යන්නේ නැහැ අවසාන ඉලක්කයට යන්නේ. කොච්චර ඉලක්කගත කරගෙන විද්දත් අරමුණට ඉලක්කයට යන්නේ ඊතලේ ඇද වුණොත් එහෙම. ඒ නිසා ඊතල හදන වඩුව හී වඩුවන් ඊතලයක් හදනකොට ඒක පින්නතුනේ හොඳට රත් කරලා ඍජු බවට පත් කරලා අර යකඩයක තියලා තලලා ඒක ඍජු භාවයට පත් කරනවා. ගොඩක් වෙහෙස අරගෙන හරියටම ඍජු භාවයට පත් කරගන්න. ඇයි එහෙම ඍජු බවට පත් කරන්නේ? හරියටම ඉලක්කයට ඊතලයේ ගමන් කරවා. අන්න ඒ වගේ ඥානවන්ත කෙනත් අර හීවඩුවේ ඊතලයක් දිග හරිනවා වගේ. හත් කරලා යකඩයක තියලා තලලා හරියටම ඒ ඊතලය සියු බවට පත් කරනවා. අන්න ඒ වගේ Tamange හිතත් සියු බවට පත් කරගන්නට කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. හරියට අර පක් කරනවා වගේ යකඩයක තියලා තලනවා වගේ හොඳට හරියට බලලා විමසිල්ලෙන් ඒ ඊතලය ඍජු බවට පත් කරනවා වගේ භාවනාවෙන් සතියෙන් විදර්ශනාවෙන් තමන්ගේ මනස සකස් කරගන්න කියලා කියන්නේ. නිකන් සකස් වෙන්නේ නැහැ. භාවනාවෙන් විදර්ශනාවෙන් නිවැරදි අවබෝධයකට තමන්ගේ හිත ලක් කරන්න. එතකොට තමයි අවසාන අරමුණ නිවන කරා තමන්ගේ හිත ඍජුව ගමන් කරන්නේ. අනික උජුම් කරෝති කියලා කියන්නේ හිත ඍජු බවට පත් කරගන්න. මොකද්ද අපේ ඉලක්කය? අර ඊතලයේ ගමන් කරන්න ඕන අවසාන ඉලක්කයක් තියෙනවා නම් එතන වගේ අපේ පින්නතුනි හිත ඍජු බවට පත් කරගෙන ඉලක්කගත කරගන්න ඕන අවසානයේ අපි කොතෙන්ද යන්නේ අපි යන්න ඕනේ නිවනට ඒ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න තුනම් හරියට ඊතලයක් ඉලක්කයට ගමන් කරනවා වගේ අපේ මනසත් ඍජු වුණොත් තමයි අපේ මනසත් නිවන කරා ගමන් කරන්නේ. එහෙම නැත්නම් අර කෙලෙස් වලට බර වෙලා විවිධ වූ නරක නපුරු පාපී සිතුවිලි වලට නැඹුරු වෙලා ඒ මාර්ගය තමයි යන්නේ. නියම මාර්ගයක නෙවෙයි. තමයි හිත නිවැරදි කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හිත නිවැරදි කරගන්නට නම් හිතේ ස්වභාවය හැම විටම හඳුනා ගන්න ඕන. හිතක ස්වභාවය. වාරිජෝව තලේ කිත්තෝ ඕක මෝකත උබ්බතෝ මේ ජලයෙන් ගොඩ දමපු මහලුවෙක් ඒ මාළුවා එක විදිහට ඉන්නේ නැහනේ දඟලනවා ජලයෙන් ගොඩ දාපු මාළුවෙක් නිතර නිතර ගැහෙනවා දඟලනවා චිතක ස්වභාවයක් වෙන්නතුනි හරියට අර දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ එක අරමුණක එක විට තියෙන්නේ නැහැ අරමුණෙන් අරමුණට හිත ගමන් කරනවා. දැස් පියාගෙන භාවනා කරන්න මොහොතක් උත්සාහ කළොත් එහෙම ගොඩක් දෙනෙකුට තේරෙනවා. හිත වෙන අරමුණු වලට දුවනවා. ඉතින් භාවනා කරන්න අපිට බෑනේ කියලා සමහර අය අතහරිනවා. අතහරින එක නෙවෙයි සුදුසු. එවැනි මනස සංසුන් බවට පත් කරගන්න ඕනේ. පරිප්පන්ද තිදං චිත්තං මාර්ගයෙන් පහත වේ. අපිට පුළුවන් නම් මේ හිත හරියටම අරමුණෙහි පවත්ව ගන්න අපිට පුළුවන් පින්නතුනේ ඒ හිතෙහි ඍජු භාවය ඇති කරගෙන හරියටම නිවන පිණිස තමන්ගේ හිත සකස් කරගන්න. දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං තවත් හිතේ ස්වභාවය පිළිබඳව බුදුහාමුදුරු දේශනා කරනවා දුන්නිග්‍රහසලහුණු මේ හිත සංසුන් කරගන්න එහෙම නැත්නම් මට්ටු කරගන්න හරි අමාරුයි. බොහොම කෙටි බොහොම සුළු කාලයකදී ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. අපේ හිත අරමුණින් අරමුණට පැන පැන ගමන් කරනවා මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒක හිතාගන්නට බැරි තරම් තාමත්ම කෙටි කාලයකදී අපේ හිත පින්නතුනේ වෙනස් වෙනවා. යත්ත කාම නිපාත වෙනවා. හිත කැමැති කැමැති අරමුණු වල එල්බෙනවා. කැමැති කැමැති අරමුණු වල හිත රැඳෙනවා. හැබැයි එහෙම හිත දක්ෂයා ඥානවන්ත කෙනා නුවණ තියෙන කෙනා විදර්ශනා නුවණ පහළ කරගන්න කෙනා තමන්ගේ හිත මනාව দমনය කරගන්නවා චිත්තස්ස දමතෝ සාදු යම් කිසි කෙනෙක් එහෙම හිතක් দমনය කරගත්තොත් බොහොම හොඳයි ජීවිතේ නිවන පිණිස හිත හදාගත්තොත් ඒක කෙනෙකුට ලැබෙන උතුම් සහනයක් චිත්තං දන්තං සුඛාවහං එහෙම দমনය කරගත්තු සකස් කරගත්තු හිත හැම විටම කෙනෙකුට සැපගෙන දෙනවා සුඛාවහං සැප කියලා කියන පින්නතුනි කෙලෙස් 1000න් නිවිලා හිත තුල පිං සිතුවිලිම ඇති වෙනවා නිවන පිණිස යොමු වෙන උතුම් ගුණ සිතුවිලිම Tamange මනස තුළ ඇති වෙනවා හිත দমনය කරගත්තු කෙනා දමනය කරගන්න බැරි වෙච්ච කෙනාට හිත තුල හැමතිස්සෙම හටගන්නේ නරක, නපුරු, දුක්ගෙන දෙන, පසුතැවිලි වෙන, අඬන්න, දොඩන්න, වැළපෙන්න වෙන සිතුවිලි. ජීවිතේ කවදාවත් සැප ලැබෙන්නේ, සුවයක් ලැබෙන්නේ, සහනයක් ලැබෙන්නේ හැමදාම දුකෙන්, දුම්නසින් තමයි කාලය ගත වෙන්නේ. හැබැයි Tamange හිත යහපත් අරමුණක පවත්වගෙන හිත දමනය කරගත් ඥානවන්ත කෙනාගේ හිතට ඒ දුක් දුම්නස් පැමිණෙන්නේ හැම විටම හිතේ සහනය සතුට සැනසුම තියෙනවා නිවන අරමුණු කරගත්තු මනසක් ගොඩ නැගෙනවා බුදුහාමුදුරු දේශනා කරන එක නිසා මේ ශරීරය පිළිබඳව මෙන්න තමන්ගේ හිත පිළිබඳවත් අවබෝධයක් ඇති කරගන්න. තවත් ගාථාවක් දේශනා කරන බුදුහාමුදුරු කවුරුද දන්න ගාථාවක් දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සanti මොක්ඛන්ති මාර බන්ධන මේ ගාථාව ගොඩාක් දෙනකොට කටපාඩම් මේ ශරීරය පිළිබඳව සඳහන් කරන දුරංගම දුර ගමන් යනවා කියන අසරීරං ශරීරයක් නැtei කියලා සාමාන්‍ය සරල විදිහට ඔබ ඒක තේරුම් ගන්නකො ශරීරයක් නැtei කියලා අපිට මේ ශරීරයක් නැති හිතක් කියලා අවබෝධ කරගත්තාම හිතේම අපිට පෙනෙන ස්වභාවයක් නෙවෙයි දුරංගමං කියන දුර ගමන් යනවා කියලා කියන අපි හිතෙන් අපිට පුළුවන් ගොඩාක් දුර දේවල් හිතන්න කල්පනා කරන්න. අපි හිතෙන් ඈතට ඈතට ඈතට කල්පනා කර කර අපි හිතෙන් අපි ගමන් කරනවා. මනස දුරට කල්පනා කරනවා. නැතුම් ගමනින් දුර යනවා කියන එක නෙවෙයි. මනසින් අපි ගොඩාක් ඈත හිතන්න ගන්න පුළුවන්. එමේ ස්වභාවයක් තියෙන හිතේ. යම් කිසි කෙනෙකුගේ මේ ස්වභාවයෙන් යුක්ත වූ හිත සංයමයකට පත් කර ගන්නවා. යේ චිත්තං සංයමෙසන්ති. සංවර කරගන්න පුළුවන්. මොක්ඛන්ති මාර බන්ධනා ඒ තැනත්තට පුළුවන් මාර බන්ධනේ නිදෙන්න. ඒත් අපිට පැහැදිලි වෙනවානේ හිත দমনය කරගන්න, පාලනය කරගන්න, සංයමයකටපත් කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මාර බන්ධණයට හසු වෙනවා. මාර බන්ධණයට හසු වෙනවා කියලා කියන්නේ මොකක්ද? මාර බන්ධණයට හසු වෙනවා කියලා කියන්නේ ආය ආය පින්නතුනේ ඉපදෙනවා ආය ආය මැරෙනවා සංසාරේ නැවත නැවත ඉපදෙමින් මැරෙමින් මේ සංසාරේ අතරක් නැතුව ගමන් කරන දුක් විඳවිද ඒක තමයි මාර බන්ධනය කෙලෙස් නැමැති මාර බන්ධනයට හසු ඒ කෙලෙස් වලින් මිදෙන්න බැරුව ඒ කෙලෙස් වලට අපි වසඟ වෙලා ඒවට යොමු වෙලා ඒ මාර බන්ධනයට හසු වෙලා හැමදාම සංසාරේ දුක් විඳින කෙනෙක් වෙනවා. හිත සංවර කරගන්න බැරි වුණා. නිවන අවබෝධ කරගන්නවා කියලා කියන පින්නතුනි තමන්ගේ හිතේ ඒ සංවරභාවය සංයමය හිතේ හික්මීම පාලනය දමනය මනාව ඇති කරගන්න එක. එහෙම වුණොත් තමයි අර කෙලෙස් නැමැති මාර දැම්ම කඩා බිඳ දමන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් අපිට නිවන් දකින්න බෑ. කෙලෙස් අඩු කරගන්න, දුරු කරගන්න හැකියාව ලැබෙන්නේ Tamange මේ නොසන්සුන් වූ සිත සංසුන් කරගත්තොත්මයි. දැන් අපි ජීවිතේ වඩාත්ම අභ්‍යාස කරන්න ඕන දෙයක් තමයි සිත සකස් කර ගැනීම අභ්‍යාසය. ශරීරය සකස් කර ගැනීම අභ්‍යාස ගොඩක් දෙනෙක් කරනවනේ නේද? දුවනවා, පනිනවා, එක එක ව්‍යායාම කරනවා. මේක ආකාරයෙන් බෙහෙත් හේත් ගන්නවා, ආහාර පාන ගන්නවා, ඔක්කොම කරන්නේ මොකටද? ශරීරය සකස් කරගන්න. ශරීරය පෝෂණය කරන ශරීරය හැඩ කරගන්න. හැබැයි අපිට වඩාත්ම වැදගත් වෙන්නේ හිත සකස් කර ගැනීම. ශරීරය සකස් කරගත්තත් කොච්චර දුරට අපිට ඒක රැකෙන්න පුළුවන් මරණයටපත් වෙනකන් විතරයි. මරණයෙන් පස්සේ ওই ශරීරය අපි දාලා යනවා. හැබැයි අපේ හිත කියන එක එහෙම නැහැ. අපේ හිත තමයි අපි ඊළඟ භවයකට ආයෝමු කරන්නේ. එතනදීත් අපි ආයත වේ පෝෂණය කරපු ආත්ම භාවය ශරීරයක් අරගෙන ආය පෝෂණය කරන්නේ. සනසිල්ලක් නැන්නේ කවදාවත් එනිසා පින්නතුන් මේ manussාත්ම භාවයක් අපිට ලැබිලා තියෙන්නේ අපේ ශරීරය හද හද ඉඳ නෙවෙයි. ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඉතින්. නිරෝගී සුවේ තියෙන්න ඕනේ හිත හදා ගන්නත්. ශරීරය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි ඊට වඩා සැලකිල්ල තමන්ගේ මනස පිළිබඳව යොමු කරගන්න ඕනේ. හිත හදාගන්න මේ ලබාගත් manussාත්ම භාවය බැරි වුණොත් එහෙම ආයේ එහෙම අවස්ථාවක් අපිට සංසාරේ බොහෝ කාලයකට නොලැබෙන්න පුළුවන්. නේද? වෙන නරක තිරසන් ප්‍රේත අසුර කියන ආත්ම භාවයකට එහෙම අපිපත් වුණොත් කොහොමද ඒ ආත්ම භාවයක ඉඳගෙන අපි හිත හදාගන්න හදන්නේ? අපිට ඒ ආත්ම භාවවලදී පින්නතුනේ එහෙම අභ්‍යාසයක් කරන්න, චිත්ත අභ්‍යාසයක් කරන්න, මානසික අභ්‍යාසයක් කරන්න ඉඩක් නැහැ. අකුසල විපාකේ වැඩි හින්දා. හැබැයි අපිට මේ ලබාගත් මනුස්සාත්ම භාවයේ හොඳ කුසල විපාකයක් තියෙනවා. අපි පිනක මහිමේ විඳිරාය. ඒ නිසා තමයි මේ ශරීරයක් ලැබිලා, නිරෝගීකම ලැබිලා, ඥාන සම්පන්නිය ලැබිලා අපිට විවිධ විදිහට අපේ ජීවිතේ යහපත් විදිහට ගත කරන්නට පරිසර උදාලා තියෙන එකට අපිට වැදගත්ම දේ තමයි අපේ හිත නිවැරදි කරගන්න මඟ සකස් කරගන්න එක. අනවට්ඨිත චිත්තස්ස සද්දම්මං අවිජානතෝ පරිප්ලව පසාදස්ස පඤ්ඤා න පරිපූර්ති බුදුහාමුදුරු දේශනා කරනවා යම් කිසි කෙනෙකුගේ අනවට්ඨිත චිත්තස්ස මේ ස්ථීරකමක් නැති අස්ථීර වූ මේ සිත යම් කිසි විටක පින්නතුනි Tamanta හරියට අවබෝධ කරගන්න බැරි වුණොත් එහෙම සද්ධම්මං අවිජානතෝ ධර්මය හරියටම දකින්ද හිත හදාගත්තේ නැත්තම් ධර්මයේ හරියටම දකින්න තමන්ගේ හිත නිවැරදි කරගත්තේ නැත්තම් එහෙම තැනත්තා පින්නතුනි විවිධ විදිහට තමන්ගේ හිත වැරදි අවබෝධයකට ලක් කරගෙන දුකටපත් වෙනවා. කොහොමද ඒ දුකටපත් වෙන්නේ? අර අරමුණෙන් අරමුණට පැන පැන දුවන හිත අසංවර ස්වභාවයටපත් කරගෙන ඒ තනත්තා කෙලෙස් බරිතව තමන්ගේ මනස නොසන්සුන් කරගෙන ඉන්න නිසා පඤ්ඤා න පරිපූර්ණති ඒ තනත්තාට තමන්ගේ ධර්මයේ දකින්න සත්‍ය දකින්න නුවණ පහළ වෙන්නේ නැහැ. Tamange සිත නිවැරදි අරමුණකට අරගෙන නැති නිසා. Tamange හිත මනාව පාලනය කරගෙන සංයමයකටපත් කරගෙන නැති නිසා ප්‍රඥාව ලැබෙන්නේ නුවණ ලැබෙන්නේ සත්‍ය දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අනවස්සුත චිත්තස්ස අනන්වාහත චේතසෝ පුඤ්ඤ පාප පහිනස්ස නත්ති జాగරතෝ භයං අපේ මනස මනාව සංසුන් කරගෙන කෙලෙස් වලට වසඟ වෙන්නේ නැතුව සිත මනාව පාලනය කරගත්තු කෙනෙකුට ඒ තැනත් අපින්තුනේ සංසාරයේ පවතින දේවල් නතර කරනවා. එතන සඳහන් කරන වැදගත් කාරණාවක් තියෙනවා පුණ්‍ය පාප පහිනස්ස. පින් පව් කියන දෙකම ප්‍රහීන කරනවලු. පින් පව් දෙකම ප්‍රහීන කරපු අය කියන්නේ කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේලාට පින් උතුණි. පින් රැස් වෙන්නේ. ඒ පින් රැස් වෙන්නේ නැත්තේ රහතන් වහන්සේලාගේ සසර පැවැත්ම නැති නිසා. සංසාර ගමන අවසන් කළ තියෙන නිසා. පාපයන් රැස් වෙන්නේ නැහැ. හිම්පව් කියන දෙකම දුර්වලපු කෙනා තමයි රහතන් වහන්සේ කියන්නේ. පුඤ්ඤ පාප පහිනස්ස නත්ති జాగරතෝ බය. කෙලස් නින්දෙන් පිබුදුණු කිසිම බයක් නැති තැනක් තමයි රහත් භාවය කියලා කියන්නේ. Tamange හිත පින්විත නිවැරදි අරමුණකට ගත්තහම නැවත සසර පැවැත්මට හේතු වෙන කිසිවක් ඒ තැනත්තා රැස් කරන්නේ නැහැ. එකතු කරගන්නේ නැහැ. සසර පැවැත්මට හේතු වෙන කිසිවක් ඒ තැනත්තා තබා ගන්නෙ නැහැ. එයයි රහත් භාවය කියලා කියන්නේ. රහතන් වහන්සේගේ ස්වභාවය එයයි. ඒ රහත් භාවයට පත්වන්නේ නිවැරදිව Tamange හිත සකස් කරගත්තු දියුණු කරගත්තු තැනැත්තා පමණයි. ඒ නිසා අපිට අපේ ජීවිතේ කළ යුතු වැදගත්ම කාරණාවක් තමයි හිත සකස් කරගන්න එක. හිත සකස් කරගන්න. ඒකට තමයි පින්නතුනි අපි ගොඩාක් අවධානය යොමු කරන්න ඕනේ. බුදුහාමුදුරු දේශනා කරනවා සබ්බ පාපස්සං කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං කියන තැන නේද හැම බුදුවරයෙකුගේම අනුශාසනාව සියලු පාපයන්ගෙන් මිදීම කුසලස් උපසම්පදා නිවනට අවශ්‍ය කරන කුසලය දියුණු කර ගැනීම සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කර ගැනීම මනාව සිත සකස් කර ගැනීම හරියට මේ දේ ඔය කාරණා සකස් වෙන්නේ පින්නතුනි නිවන් අවබෝධ කරගන්න පුළුවන් නිවන් අවබෝධ කරගන්න ශක්තිය තියෙන තැනත්තා තුළ එනිසා තමන්ගේ ජීවිතය තුළ වැදගත්ම දේ වැදගත්ම කාර්යය හැටියට සලකන්න තමන්ගේ හිත සකස් කරගන්න එක හිත සකස් කරගන්න නැති කෙනෙකුට ජීවිතේ කුමන දේවල් සකස් කරගත්තත් මොනතරම් භෞතික සම්පත් සම්පාදනය කරගත්තත් පරලෝක ජීවිතේ නම් සතතක් නැහැ, සෝයක් නැහැ, නිවනක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා තමන්ගේ ජීවිතේ පිහිටක් තියනවා නම් මනාව නිවැරදි කරගත්තු හිතම තමයි පිහිට. අවසාන ගාථාවෙන් දේශනා කරනවා නතම් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතසා සම්මා පනිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේ අම්මා තාත්තා අපිට කොච්චර පිහිට වෙනවද නේද නමුත් අම්මා තාත්තා අපිට පිහිට වෙන්නේ මේ ජීවිතේ තියෙනකම් දෙමෝපියන්ගෙන් පිහිට අපිට ලැබෙනවා අප්‍රමාණව ලැබෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නතම් මාතා පිතා කෛරා ඒ අම්මගෙන් තාත්තගෙන් වෙන පිහිටට වඩා පිහිට හරියටම හදාගත්තු හිතෙන් ලබන්න පුළුවන් දෙමෝපියන් අපිට පිහිටක් වෙන මේ ජීවිතයේ යම් සීමාවක් දක්වා මරණය දක්වා මේ ජීවිතය තුළ හැබැයි මනාව පිහිටුවාගත්තු හිතකින් අපිට මුළු සංසාරයටම පිහිටක් තියෙනවා. අඤ්ඤේ වාපිච ඥාතකා. දෙමෝපියන් වගේම වෙනත් වූ ඥාතීන් හෝ කවුරුන් හෝ වේවා. කාගෙන් හරි වෙන පිහිටකට වඩා පිහිටක් සම්මා පඤ්ඤතං චිත්තං මනාව පිහිටුවාගත්තු සකස් කරගත්තු හිතකින් ලබන්න පුළුවන්. සෙය්‍යසෝනං තතෝ කරේ මනාව සකස් කරගත්තු හිතකින් ලැබෙන පිහිට මෙපමණයි කියලා කියන්න බෑක නිවන පිණිසම පවතින උදාරතර පිහිටක්. ඒ නිසා Tamange හිත මනාව පිහිටුවාගෙන සකස් කරගෙන නිවැරදි අවබෝධයකට පත් කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වන්නේ. හැමදෙනාටම Tamange ජීවිතේ Tamange හිත හොඳින් හඳුනගෙන සිතෙහි ස්වභාවය වටහාගෙන සිත සංසුන් කරගෙන පාලනය කරගෙන සිත দমনය කරගෙන නිවන් මඟ සාක්ෂාත් කරගන්නට ශක්තිය ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමින් ධර්මානුශාසනාව නිමවටපත් කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු අප කෙරෙහි අනුකම්පාවෙන් එවතුම් වූ සද්ධර්මානුශාසනාව දේශනා කරන්නට යෙදුණු විජයපුර ශ්‍රී විජය විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක කම්මඨානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද කටුගම්පල නන්දරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම ධර්ම දේශනාමය කුසලානිසංසයන් සුවසේ පාරමිතා පූර්ණය කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු Thank you.